වෙල පසුර හතරයි විනාඩි හතරයි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශය සෙවය. මෙතැක් පටන් ළමාපිටිය. බදත් ළමාපිටියට අපට ආරාධනය කළ හිම අනන්ද රාජපක්ෂමාමට බෙහෙවෙන ස්තුතියි. ඔයාට කතා කරන්න ගන්නපු ඔයාගේ අම්මට කවදාවත් සැරෙන් කතා කරන්න එපා. පිපින්නට විරදරන මල්කෙකුළු සුරකි sabah පහදාදා ළමා පිටිය. ආයුබෝවන් ඔන්න ඉතින් අදත් වෙනතා වගේම බදාදා දිනේ සුපුරුදු වෙලාවට මෙලෙස ආරම්භ කරන්නේ විදුල ළමා ගුවන් විදුලියේ බදාදා ළමා පිටිය. අදත් අපි සූදානම් ඔබත් සමගින් දැනුම සතුට බෙදාහතා ගන්නට ඒවගේම තමයි නංගේ මල්ලිය මතක් කරන ඕනේ ඔබට අධාප්‍යපේ බදාදාළමා පිටිය තුළින් කෙනෙනට සූදාන වෙලා ඉන්නවා පස්කෝරස පස්තෙල් ආදී මේ වගේම වටිනාකමකින්නුත් වෙනත් පංචම වස්තුන් පහක් ගැන තොරතුරු. එවගේම හෙට පොසොන් පොහොයනි ඉතින් අපි අද හිතුව අපේ බදාදා ළමා පිටියෙන් පුංචියඔබව මේ පොසොන් පොහොය ගැන යම්තාක් දුරට දැනුවත් කරොත් හොඳයි කියලා ඒ නිසා අපි සූදානම් වෙලායින්නෝ පොසන් පොහය ගැන ඉංග්‍රීසි භාෂාවෙන් යම් විස්තරයක් ඔබට ඉදිරිපත් කරන්න. ඉතින් මේ හැම දෙයක්ම ඔබ වෙනුවෙන් ගෙනෙන්නට මා සමකත අපේ බදාතාලමා පිටිය මැතිරේ ඉන්නවා සජානනංගි සජාලිනංගි කසුනිනංගි නතාරිනංගි ඒවගේම සිහත් මල්ලි. ඒවගේ මතක් කරන ඕන අපේ අලුවන්ට පුළුවන් අපත් සමඟ පුරා හෝරාවක් රැඳී සිටින්න. ඔබ බලාපොරොත්තු වනදේ ඔබ සිතන වෙලාවටම සිදු නොවිය හැක. නමුත් ඔබ උත්සාහය අතහැරියොත් එය කොහෙත්ම සිදුවන්නේ නැත. යන සිතුවෙල්ලත් සිත්හි තබාගෙන අපි ආරම්භ කරමු අපේ බදාදා ළමා පිටිය. අද දෙදහස්ථා හතේ පොසොන් මස හත් පැනිතා. ඉතින් වෙනතා වගේම අද දවසත් අපට වැදගත්. අද දවසෙත් වෙනතා වගේම වැදගත් සිදුවීම් බොහෝමයක් සිදුවෙච්ච දවසක්. ඉතින් අපි සූදානම් බදාදා ළමා පිටෙන් අද දවසේ වැදගත්කම් ගැන ඔබට කියන්න. ලෝක තල්මසුන් සුරකින දිනයේදී තිබෙන්නේ අද. මෙරට පළමු ආගමික පුවත්පත් වූ ඥානාර්ථ ප්‍රදීපය ආරම්භ කරේ එක්දස් අටසේ හැටායේ අද වගේ දවසක. ප්‍රවීණ ලේකක ගරු මෝසස් පෙරේරාපියතුමාගේ ජන්මදිනය යෙදී තිබෙන්නේ එක්දස් අටසිය අනු නවේ අද වගේ දවසක. ප්‍රවීණ නාට්‍ය රචකයෙකු නිෂ්පාදකයෙකු නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු කාවේ රච්චකයෙකු චිත්‍රපට තිර රච්චකයකු සහ ගීත රච්චකයකු වූ ගුණසේන ගල්පත්ති සුරීන්ගේ උපත් සිදු වූයේ එක්දස් නමසී විසි හතේ අද වගේ දවසක. ප්‍රවීණ නාට්‍ය රචකයෙකු නිෂ්පාදකයෙකු නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු කාව්‍ය රචකයෙකු චිත්‍රපටි තිර රචකයෙකු සහ ගීත රචකයෙකු වූ ගුණසේර ගලප්පති සූරීන්ගේ උපත සිදුවුණේ එක්දහස් නම්සේ විසි හත් වර්ෂයේ අද වගේ දවසක. ඒ අපි කතා කළේ මෙතර වශයෙන් අද දවසේ වැදකත්කම දැන් අපි සූදානම් එතෙර වශයෙන් අද දවස වැදකත් වුණේ කොහොමද කියලා ඔබට කියලා දෙන්න. ක්ලෝරෆෝම් නිර්වින්දනයක් ලෙස ප්‍රථමවරට හඳුනාගත් ස්කොට් ජාතික වෛද ශ්‍රීමත් ජේම්ස් සිම්ප්සන් ස්කොට්ලන්තයේදී උපත ලැබුවේ එක්දහස් අටසේ එකොළහේ අද වගේ දවසක. වතිකානුව ස්වාධීන රාජ්‍යයක් බවට පත් කළෙත් එක්දහස් නවසේ විසි නවේ අද වගේ දවසක. සඳ රැස් කිරණ පොරවා සමින් හෙට පොස්සුන් පොහෝ දිනය. ඉතින් අපි හිතුවා අපේ බදාදා ළමා පිටියෙන් පොසොන් පොහොය ගැන ඔබට පවසන්න. ඉතින් දැන් සෝදානක් වනම පොසුන් පොහේදී අපි නිතරම අපේ කතා බහට ලක් වෙනවා දේවානම් පිත්තිස්ස රජතුමායි වගේම මිහිදු මහරහතන් වහන්සේ. ඒ වගේම මිහින් තලාව ගැනත් පුංචි ඔබ කතා කරන වැතිරි නේද. ඉතින් අපි හිතුව අද මිහින් තලය ගැන යම් කරුට කරුට කාටා කිහිපයක් ඔබට පවසන්න. බෞද්ධ වන්දනාකරුවට මිහින්තලයේ වැදකත් වන්නේ සිද්ධස්ථානයක් හින්දනි. මිහිඳු හාමුදුරෝ වගේ අනුපුතුවරෙක් මිහින්තලේ වැඩ සිටියා. අපට ගෞතම බුදු හාමුදුරුව ලංකාවට වැඩිය තුන්වැන ගමනෙතිත් මිහින්තලයට උන්වහන්සේ වැඩම කළා. මේ කල්පේ මුලදී පහළ වුණු කකුසඳ කෝනාගම කාශප යන බුදුවරයොත් මිහින්තලයට වැඩවල වැඩල තියෙනවා. මේ හන්ද බෞද්ධ වන්දනාකරුවට වැදපොදා ගන්නට තැන් රාශියක් මිහින් තලේ තියෙනවා. ඉන් සමහරක් දාගැප් වහන්සේලා සමහරක් පිළිම වහන්සේලා. මිහින් තලේ බෝධීන් වහන්සේ වැඩ සිටින්නේ අම්බස්තලා මළුවේ. මිහින් තලා කඳුමුතුනිම පිහිටි මහා සෑය සමීපේ තියෙනවා බුදුගේකුත් නිවී සැනසිල්ලෙ තෙරුවන් වැඳ පුදා ගන්නට. ඔබ පුංචි ඔබ මිහින් තලයට යනවනම් වැද පුදාගතයුතු දාගැප් වහන්සේල තමයි කණ්ටක චේතිය අම්බස් තල දාගැප අපි මේකට අම්බස් තල කියලත් කියනවා මහා සෑය මිහිදු සෑය ඇත් පෙහෙර ඉදිකටු සෑය ඉතින් මේ අතරින් වන්දනාකරුවට මුලින්ම හමුවෙන්න නම් කණ්ටක චේතිය මිහින්තලේ පුරාණ ගල් පඩිපෙළ නැක්කම තැනි තලාබිමකට එනවා එතනින් දකුණු අත පැත්ත තියෙන ගල් පඩි පෙළ නැක්කම අපි යන්නේ කණ්ටක චේතිය ළඟට. අරලිය ගස් සෙවන යන මේ ගමන සිතට සුවදායකයි. වන්දනාකරුට ඊළඟට හමුවන්නේ අම්බස්තල දාගැප. මිහින්තලයේ වැඩ සිටින දාගැප් වහන්සේලා අතරින් වඩාත් පූජනීයසේ සැලකෙන්නේ මේ දාගැප් වහන්සේ. බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ ඉදිකිරුණු සේලචේති වශයෙන් හඳුනාගෙන තියෙන්නේ මේ දාගැප් වහන්සේ. අපි දැන් දැනගත්තන මිහින් තලය ගැන ඒ දැනගත සිංහල භාෂාවෙන්නේ දැන් අපි සූදානම් මේ පොසුන් පොහොය වැදගත්කම නැත්නම් මේ පොසුන් පොහොය ගැන ඔබට ඉංග්‍රීසි භාෂාවෙන් යම් විස්තරයක් ඉදිරිපත් කරන්න ඒ සඳහාපේ මැදිරේ සූදානම් වෙලා ඉන්නවා කස්සුනි නංකි පොසම් පොයදේ is the sixth poet day in the year. It was brought to Sri Lanka by Arahat Mahinda Thero. It was introduced in the 3rd century. One day, when King Devanampiyatissa was hunting a deer and he was standing under a mango tree, and then he saw a yellow robed person, and the person called the king by his name. The king wondered who this could be calling in his name. Then, after a while, the sage explained that they have come from Jambudipa and their names are Itya, Utya, Sambala, Bhaddasala and Sumanasamnir. The king worshipped the sage. He was Arahat Mahinda Thero. After a short test, Arahat realized that the king could understand the Dhamma and taught him the Buddhism, and the Buddhism was spread all over the country. So, Poson Poe Day is a very special day after Bus- for Buddhists. People celebrate Poson in many ways by organizing dances, singing devotional songs sung by Buddhists. These days reminds of Buddhists of Sri Lanka about the essential things of the Dhamma and we all wish you a very happy Poson day. පඩිපේලිය මිහින් තලාවේ ලොවට කියයි ගමන කරිතිහාසේ ඉතිහාසේ පොසුන් සඳ රැස් කිරණ පොරවා Bye. අපි අහමු දැන් වෙලාව කීයද කියලා. දැන් වේලාව සවස හතර පසවි විනාඩි විසි එකයි. මහමකට යහමකක්. යහමකට යහමකක්. මේ පණිවිඩය ඔබ වෙත ගෙනාවේ විදුල ළමා ගුවන් විදිලියෙන්. ලොව ජයකත් පරාජිතයෝ. රුසියාවේ දකුණු මොස්කව්හි තුලා පලාතේ පිහිටි යස්යාන පොල්යානා නම් ඔහුගේම දෙමාපියන්ට අයිති මැදුරක ලියෝ නිකොලයේවිච් තෝල්ස්ටොයි බිලිදා උපත ලැබීය. ඒ එක්තා සරසිවිසියටේ සැත්තැම්බර් නවවැනිදාය. ලියෝගේ මව හා පියා වංශවත් සිටු පවුල්වලට අයිති වූ අතර පියා ආධිපාදිවරයෙකු ලෙසට සේවය කලා. දෙමව්පියන් හා සොයිර සොයිරියන් සමග හැදී වැඩුණු කුඩා ලියෝගේ අකුරු හදාරණ වයස එළබුණේය. පුංචිලියෝ පාසල්ගියේ නැත. ඔහු ගෙදරට ගුරුවරයෙකු ගෙන්වා ඉගෙන ගත්තේය. එම ගුරුවරයා කාල් ඉවානිච්චය. ලියෝ ඉගෙනීමට කැමැත්තක් දැක්වුවේ නැත. ඔහුට උදේ නැගිටීම අකුරු ලිවීමට හා පාඩන් කිරීම හිසිර දෙයක් වූ නිසාය. ලියෝ ක්‍රමයෙන් තරුණ වියට පත්විය. ඔහුට අවුරුදු දාහතක් පමණ වූ විට කස්සාන් විශ්වවිද්‍යාලයට ඇතුල්වීමට සිදුවිය. එහි ඉගෙනීම ඔහුට ප්‍රිය නොවීය. එම නිසා ඔහු ගමට පැමිණියය. ඔහු ගමට ආකාලයේ ඔහුගේ සිත නිර්මාණකරණයට සිතගියය. දහනම වන ශතවශයේදී ඔහුගේ සාහිත ජීවිතය ආරම්භ විය. එක්දස් අටසේ පනස් එකේදී ඔහුගේ පළමු නිර්මාණය වන ළමාවිය රුසියානු සංගරාවකට රචනා කළේය. එසේම ලියෝ තෝස්තොයි නම් මේ මහා ලේඛකයා විටක රුසියානු ජනතාව දෙවියකු ලෙසට හඳුන්වා ඇත. ඔහු කෘතින් ලීම සඳහා ඔහුගේ සම්ප්‍රදායක් අනුගමනය කළේය. අග්‍රගන්න කෘතියක් ලෙස ඇනා කැරණිනා හඳුන්වාදිය හැක. මේ නිසා ඔහු රුසියාවටම ප්‍රසිද්ධ විය. ඔහු ලියෝ කෘති බොහෝය ක්‍රිස්ත සොනාට ඉවන් ඉලයිඩ්ගේ මරණය පොලි කෘෂ්ක ඇනා කරණින ආදී ඒවාය. ලියෝ තෝස්තොයි අසූ දෙවනි විය පසුවිය. මහලු වයේදී ලියෝ රැක බලාගත් ඕගේ දියනිය ඇලෙක්සිය. එක්තා සමසේ දාය නොවැම්බර් හත්වනදා ලියෝ තෝස්තොයි නීමෝනියාව සෑදී ඒ බරපතලෙවි මෙල්ලවින් සමුගත්තත් ඕගේ කෘතින් මේ මීතලේ තාමත් රැඳී පවතින්නේ ඕගේ ජීවේ තාමත් තිබෙන ලෙසය. තනි වෙලා හැලේ උන්න එක්බදා කරා මතුවෙන හැවිල්ලා ඇහෙනවද අපේ පුතා සින්දු කියනවා එයාගේ උපන්දිනයට මම ගුවන්විදුලි සංස්ථාවේ ළමාගීත CD එකක් තෑගි දුන්නා. දැන් එයාගේ වැඩේ දවස් 30ෙම ගුවන්විදුලි ළමාගීත අහන එක. මම හිතනවා පුතාගේ මේ පාර උපන්දිනයට හොඳම තෑග්ග දුන්නේ මං කියලා. මන් දන්නවා. මගේ පුතා අනාගතේ ජය ගන්නවා. ඒක මට විශ්වාසයි. ඔබ දන්නවාද දන්නවාද. ශල්ලි කර්මවලදී නිර්වින්දක ඖෂධ ප්‍රථමවරට භාවිතා කළේ එක්දහ සටසය හතලිස් දෙකවර්ශයේදී ක්‍රෝෆර්ඩ් ලොම් නම් ඇමරිකන් වෛද්‍යවරයාය. විදුල අපේ! කළුගල් පුපුරා යන්නේ ඇයි ඔබ දන්නවද? ශක්තියෙන් අධික කළුගල් ලෙහෙසියෙන් කඩා බිඳ දැමීම අපහසුය. ගල් බොර දැමීම සඳහා ඩයිනමයිට් ද්‍රව්‍ය භාවිතා කිරීම මගින් කළුගල් බිඳලනු විනා ලෙහෙන් ගල් බිඳලීම අපහසු බැව් කිව යුතු නැත. එහෙත් ඔබ පරීක්ෂාකාරීව කළුගල් නිරීක්ෂණය කළහොත් කළුගත් පුෂ්ටය මත පුපුරා තිබෙන දැකගත හැකිය. එයට හේතුව කළුගල් දිවාකාලී උණුසුම් වෙද්දී කළුගල් පාසානය වීම සිදුවන අතර රාත්‍රියේදී එය අභ්‍යන්තරයට වඩා ඉක්මයින් බාහිර පෘෂ්ටය සිසිල් වීම සිදුවේ. බාහිර පෘෂ්ටය සිසිල වෙද්දී එය සංකෝෂණය වන වෙහින් පුෂ්ටය පුපුරා යාමද සිදුවෙයි. කතුරු මුරුංගා වැනි ශාක පත්‍ර සවසට හැකිලෙන බව ඔබ දන්නවාද. කතුරු මුරුංගා ශාකපත්‍ර කෙලවර පවතින උපදාන සයිඩ් ශුනතත්ත්වය පවතින අතර සවස් වන විට මෙම සයිල විශූුණ තත්ත්වයට පත්වේ. එවිට ඒවායේ සන්ධාරක කෘත්‍ය බිඳ වැටේ මෙහි ප්‍රතිඵලයක් වශයෙන් පත්‍ර හැකිලීම සිදුවේ. හිස පිසු පතට වැදනු පහරකින් කෙනෙකු ෂණිකව මියයා හැකි බව ඔබ දන්නවාද. හිස පිසුපට හිට හිස පිටු පස මොලියේ ඉතා වැදගත් කොටසක් වන සුෂුම්නා ශීර්ෂකය පිහිටයි. සුෂුම්නා ශීර්ෂකය හර්ද ස්පන්ධනය ශෝෂණය වැනි ක්‍රියාවන් පාලනය කරයි. මෙයට හානිවීමෙන් ඉහත ක්‍රියාවලිය සිදුවේ එවිට කෙනෙකු මියයා හැකිය sussurro. පුංචි යාළුවන් දන්නව නේද? සතමතට පළමුව පාතපු මිනිසා කවුද කියලා. ඒ තමයි නීල් ආම්ස්ට්‍රෝන් මහතා. ඉතින් අත දැන් අපි සූදානම් වන්නේ සඳ මත පාතැබීම පිළිබඳ මේ කතා ප්‍රවෘත්තිය ඔබ වෙතට ඉදිරිපත් කරන්න. ඒ සඳහා සූදානම් සජානි නංගි. මීට වසර හතලිස් තුනකට පමණ පෙර ලෝකයේම ඇස්කන් යොමු වී තිබුණේ එකම අරුමුණක් වෙනුවෙන්. කවදාවත් කළ නොහැකියයි සැලකුණු මිනිස් හිතේ මැවුණු තවත් සොඳුරු සිහිනයක් තමා හඳ මත පාතැබීම. ජූලි දාසය වනදා ෆ්ලෝරිඩාහි කෙන්ඩී අභ්‍යවකාශ මන්දස්ථානයෙන් අභ්‍යවකාශගත වූ ඊගල් යානය රැගස් සැටන්වේ යානය ඇපලෝමේයුම් පස්වන මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙම්මයි. නීල් ආමස්ට්‍රෝන්ගේ එඩවින් ඕඩ්‍රින් සහ මයිකල් කොලින්ස් මේ ඓතිහාසික ගමනට එක්කු ගගනකාමි තිදෙනයි. දින හතරක ගමන්කින් පසුව ජෝලි විසිවනද ගාංචි වේලාවෙන් පැය පැය විසියයි දාටට ඇපලෝ ඥානයෙන් ඊගල් චන්ද්‍රඥානාව චන්ද්‍රයා මත සාතව ගොඩ බැස්සුවාය. ඊට පැය හතකට පමණ පසු එනම් ජූලි විසි එක්වනදා ග්‍රීංච් වෙලාවෙන් පැය දෙකයි පනස් හයට නීල්ලාම් ස්ට්‍රෝන්් සඳමත පාතැබූ පළමු මිනිස්සාවීමේ භාක්‍ය ලබාගත්තා. එම ඓතිහාසික මොහොතේදී ඔහුගේ මුවින් ගිලිහුණු වදනකි මෙය. මිනිසෙකුගේ එක් කුඩා පියවරක් වුවද එය මානව සංහතියේම යෝධ පෙම්මකි. අද හවස 6:21ට ලෝක ඉතිහාසයට තවත් ස්වර්ණමය පිටුවක් එක්විය. ඉතිහාසයේ පළමු වන වරට සඳවටා රවුම් ගැසීම සඳහා ඇමරිකාවෙන් ගුවන් නියමුවන් තිදෙනෙකු රැගත් ටොන් 3000ක් බර ඇපලෝ 8 නැමැති ගුවන් විමන කිසිදු ආබාධයකින් අවහිරකින් තොරව සතුටුදායක කාලගුණයේ මැද ගුවන් ගැන්වින. වේලාව හරියටම 6:21යි. මේ කෙනඩි තුඩුවේ ඒ වේලාවේ සිටි විමන් මානක පලකේ අනදෙන නිලධාරියා a new frontier of human beings. The message ended with a hope for the complete success and safe return of the astronauts. මහමකට යහමකක් මහමකට යහමගක්. මේ පණිවිඩය ඔබ වෙත ගෙනාවේ විදුල ළමා ගුවන් විදිලියෙන්. අද මෙන්න පහක් විශේෂාන්ගෙන් අපි පුංචි ඔබව දැනුවත් කරන්නේ පංචරත්නයන් පිළිබඳව. ඒ වගේම තවත් මතක් කරන පංචවෘක්ෂ පංචවර්ණ මේ ආදී තවත් කරුණු කාරණ කේපයක් අපි ඉස්සෙල්ලම්ම දැනකමු පංචරත්නයන් කියන මොනවද කියලා. කෞද තනි පංචරත්නයන් කියන මොනවද කියලා. අක්කේ මන් දන්නවා. මොකක්ද මලි පංචරත්නයන්? නිල් මැනික් තියෙනවනේ දක් ඕ පංචරත්නයන් වල නිල් මැනික් අයිති. ඇයියක්කෙ දියමන්තිී? හරියට හරිතීමන්තිතයිති තම පද්මරාග ප්‍රවාල ඕ අක්කි මෞකතික හරියට හරි මේ තමයි පංචරත්නවලට අයිත් වන රත්නයන් පහ නිල්මැනික් දියමන්ති පත්මරාග ප්‍රවාල මෞකතික එතකොට පංචවෘක්ෂ දන්නවද පංචවෘක්ෂ අයිට වලට අයිති වන වෘක්ෂයන් පහ ගැන අක්කි ඇසතු අයිති වෙන නේද ඇසතු ශාකය අයිති වෙනවා ඒවගේම නුග බෝ ඕ අක්කේ පුල්ලශාකය ගන්න පුළුවන්නේද හරියට හරි පුල්ලශාකයක්ත් පංශවරක්ෂන් වලට ඇති වෙනවා අක්කේ අට්ටික්කා පංශුරක්ෂන් වලට ඇති වෙන ශාක පහතමයි ඇසතු නුග බෝ පුල්ල සහ අට්ටික්කා එතකොට දන්නවද ඔබ පංච වර්ණයට මොනවද අයිති වෙන වර්ණයන් පහ කියලා අක්කේ මන්නං එකක් දන්නවා කියම්මල්ලි නිල් නිල් පාට අයිති වෙනවා ඇයික්කෙ කහපාට තම රතුපාට ඕ ඇයික්කෙ සුද්දු හරියට හරි තව එක වර්ණයක් තියෙන මොකක්ද අක්කෙ මදටිය පැහැය හරියට හරි පංචවර්ණයන්වලට නිල් කහ රත්තු සුදු සහ මදටිය පැහැ අයිති වෙනවා දැන් අපි දැනගන්න යන්නේ පස් සැඹුල් පස් සැඹුල් වලට මොනවද අයිති වෙන ඇඹුල් වර්ග පහ මන්නන් දන්න අපේ අම්මට කියලා දීලා තියෙනවා මල්ලි කියන්නකෝ දෙහි නේද දෙහිත් අයිති වෙනවා තවත් හතර වර්ගයක් තියෙනවා දන්නවද ඇයිකි දොඩන් දොඩනුත් අයිති වෙනවා තව නාරනුත් තියෙනවා හරියට හරි තව දෙකක් තියෙන මොනවද ඇයිකි සියම්බලා සියම්බලත් අයිති වෙනවනේ ගොරක හරියට හරි පස්සැපුල්වලට දෙහි දොඩම් නාරන් සියඹල සහ ගොරක අයත් වෙනවා. එතකොට පංච පක්ෂි පංච පක්ෂිවලට කවුරුන්ද අයිති වන පක්ෂීන් වර්ග පහ දන්නවද. අක්කේ බේරුන්ඩ අයිඩියෝ නේද හරි බේරුන්ඩ පක්ෂයා පංච පක්ෂයන්ගෙන් එක් කෙනෙක් තවත් හතර දෙනෙකින්වා දන්නවද පිංගල තව කාක පක්ෂී හරියට හරි ඇයක් කුක්කොට කුක්කොට පක්ෂයත් අයිති වෙනවා අක්ගේ මයුර මයුර පක්ෂයත් අයිති වෙන අපි කියම පයාලුවන්ට දැනගන්න මොනවද පංච පක්ෂවලට අයිති වන පක්ෂීන් වර්ග පහ කියලා බෙහෙරුන්ඩ පිංගල කාක කොටස් සහ මයුර මේ විදිහට තමයි පච්ච පක්ෂීන් වලට අයත්වන පක්ෂීන් පහදෙක් වෙන්නේ. මේ ඇහෙන්න පුංචි යාලුවනේ ලස්සන නේපාල ළමා ගීතයක්. භාෂා උගනිමු. අපි සෙල්ලං කරමුද நாம் விளையாடுவோமா Shall we play? අපි සෙල්ලං කරමුද நாம் விளையாடுவோமா Shall we play? භාෂා උගනිමු. සැමට ගුණ නැන දෙන්න ඇසුරක් සෙවූරටටම විදුල ඉසුරක් අයිබෝවන් චූටි පුතේ ආයිබෝවන් මාමේ එහෙමනම් දැන් ඉතින් අපි කියමු සිංහල හෝඩිය මගේ චූටි පුතා කියනවා නේද හා මම කියන්න අකුරු වෙවිල්ලා අකුරු වෙවිල්ලා එන්න එන්න සෙල්ලම් කරන්න හාඩිය පුංචිම්බ සිංහල හෝඩිය ඒ අපි ඇහුවේ සිංහල හෝඩිය නේද මාමේ මං ආසයි ඉංග්‍රීසි හෝඩියත් අහන්න ඒම නංචෝති පුතේ අපි ඉංග්‍රීසි හෝඩියත් අහමු ABCDFG e HIJKLMNO Q R S T U N V W X Y and Z Now I know my ABCs 26 letters from A to Z ඒකනං හරිම ලස්සනයි ඕන් දැන් අපි චූටි පුතේ සිංහල හෝඩියයි ඉංග්‍රීසි හෝඩියයි දෙකම ඇහුවා. එවනන් දැන් ඉතින් අපි අහමු දෙමල හෝඩිය ලාලා ලල්ලලා ලාලලා ලල්ලලා ලාලා ලල්ලලා ලාලලා ලල්ලලා ஆனா அவனா අමුදම්මා අපි දැන් අහමුද වෙලාව කියද කියලා දැන් වෙලාව සවස හතර පසුවී විනාඩි හතලිස් හයයි අපි දැන් සූදානම් වෙලා ඉන්නේ ඔබට කුමන ජාතික වනෝද්‍යානය ගැන තොරතුරු කියල දෙන්න. ඒ සඳහා අපේ මැදිරිය සූදානම් කස්සුනි නංගි සහ සජාන නංගි. දකුණු දෙසින් කුඹුක්කන් ඔයටද නැගෙනහිරට වෙන්න මහා සයුරුටද සීමා වී ඇත. කුමන ජාතික වනෝද්‍යානයට පිවිසීමේ දොරටුව පිහිටා ඇත්තේ පානමයි. හෙක්ටර් යාර තිස් පහයි හසිය හැට හතරක භූමි ප්‍රමාණයකින් යුතුව වනෝද්‍යානය තුළ දෙස් විදෙස් පක්ෂීන් දිවි පැවැත්වීමට නොමද දායකත්වය සහස් අපයන දැයි. අඩි හතකට නොවැඩි ගැඹුරකින් යුතු කලපු විස්සකින් පමණ දක්නට ලැබෙනවා. එසේම කුමල ජාතික වනෝද්‍යානය තුළ දක්නට ලැබෙන ස්භාවික දිය තටාක අතරින් කුඩාවිල වැව තුම්මුල්ල වැව සහ කොටලිඳ වැව සංක්‍රමණික පක්ෂීන් වැඩි වශයෙන් ප්‍රිය කරන ස්ථානවේ. කුමන ජාතික වනෝද්‍යානයේදී ශ්‍රී ලංකාවට ආවේනික පක්ෂීන් මෙන්ම නේවාසික හා සංක්‍රමිණික පක්ෂි විශේෂ හාර්සිතිහක් පමණ හඳනාගන්න පුළුවන්. මීට අමතරව කුමන ජාතික වනෝද්‍යානය පිහිටා ඇති ප්‍රදේශයේ ක්‍රිස්තුපූර්ව තුන්වැනි සියවස දක්වා දිව යන ඉතිහාසයක් ඇති ශිෂ්ඨාචාරයක් පැවතුණු බවට සාක්ෂි තියෙනවා. පුංචි ඔබේ අම්මලතාත්තලටත් මතක ඉස්සර ඇසුණු ළමාගීතයක්. Thank you. ඔබ කොයි සිටද එන්නේ සැරින් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ කියන්න සුළඟින් ඔබ කොයි සිටද එන්නේ සැරින් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ කොහෙන් කොහොම ආවත් මොකටද විමසන්නේ වනන්තරේ ඔබ දැක නැති තැනකිනියෙන්නේ පුතෙක් ගියා උදේ ගවරල දක්කා මට අත වනවන කුඹුරක් නැටු හැටි දැක්කා එවෙකු සෙව්වා දුරුළු කරන්නුව දෙන පැටි අට කිරිපෙව්වා බුදුන්ගේ සිරිපා ඇතියයි නොව පරසින්ද සමන්ගිර වටය සුරගේ ඔබ ගිය නැද්ද තවත් ළමයෝ මේ අහන්නේ මොනවද මන්දා අදත් නොදැසන මා සිරිපාදය වැන්දා සැමියක්කේ දැන් අපි පෙර පාසල් ගීතයක් අහමද ඒක හොඳයි එතකට කෞද්දයෙන් ගායනා කරන්නේ අක්කි මම කියන්නද ආහෙනම් කියන්නකෝ In rain, go away. Come again another day. Little Johnny wants to play. Rain, rain, go away. Rain, rain, go away. Come again another day. Rain, rain, go to Spain. Come tomorrow once again. නම් දැම් එක සිංහල තේරුම කියන්නද කියන නංගේ වැස්ස වැස්ස මේ අහන්න එවා අන්නේ අද වහින්න ජොනීට සෙල්ලම් කරන්න ඕනෑ වෙන අතක යන්න වැස්ස වැස්ස මේ අහන්න ඈතින් ඈත්තට දුවන්න හෙට මේ පැත්තට ඇරෙන්න අද පොඩ්ඩක් ඉඩාරින්න Thank you. සිහින දකින්න. නිල්ලහස්සේ පියාඹන්න. එහෙත් පොළවේ පයකසා ඇවිතින්න. ඔබේ උදව්ව හා සහය අවශ්‍යයකුට ආපසු ලැබෙන ප්‍රතිලාභයක් අපේක්ෂානො කර ඔබගේ කාලයත් ශක්තියත් වැයකර උදව් කිරීම කාරුණිකත්වය වේ යයි අර්ථගන්ය හැකිය. විලියම් පෙන් වරක මෙසේ ලියා ඇත. මම ජීවිතය ගෙවීමට බලාපොරොත්තු වන්නේ එක්වරකි. ඒ නිසා අද මට කිසිවෙකුට කාරුණිකත්වය දැක්විය හැකිනම් කිසියම් අයකුට මට හොඳ යමක් කළ හැකිනම් ඒ මට අද කරන්න ඉඩ දෙන්න. ඒ මම නැවත මේ මාවත පසු නොකරේ නොයනවා විය හැකි නිසාය. I expect to pass through life but once. If therefore there be any kindness I can show, or any good thing I can do to any fellow being, let me do it now, for I shall not pass out this way again. William Penn. අද උපන්දිනය සමරන පුංචිඔබට සුබම සුභ උපන්දිනයක් වේවා. මේ ළමාපිටියේ අපේ සුභ ප්‍රාර්ථනයයි. thank you පුංචි ඔබට සුබම සුබ උපන්දිනයක් වේවා. දැන් අපි සූදානම් වන්නේ ලස්සන ගීතයක් අහන්න. එහෙනම් දැන් පිළිගන්න අපේ බදාදා ළමා පිටියේ කස්සුනි නර්මදා පිපි කුසුම වඳුළු සිඹිමින් තුරු සිරසල පළු අතරින් එන ලහිරු කිරණ මෙතරම් සොඳුරු නැත රජමැදුරුවල නම් සොඳුරු නැත රජමැදුරුවල නම් නද සමග අනෙක සියොතුන් දිය පහස සිසිල විඳිමින් මද පවන හමන දසතින් සොඳුරු නැත රජමැදුරුවල නම් සොඳුරු නැත රජමැදුරුවල නම් රජමැදුර සිපිරිගෙයකි ගම සොඳුරුති දසපුරකි මෙම සුවය නොවිදි පෙරදී ලැබුව මගේ සසර පෙරපිනකි ලැබුව මගේ සසර පෙරපිනකි යාළුවනේ දැන් අපි සූදානම් වන්නේ අපේ විදුල ළමාකුවන් විදුලියේ අපේ පදාදා ළමා පිටිය නිමා කරන්නට. ඊට පත්තෙන් අපි දැන් සූදානම් වන්නේ අද අපේ බදාදා ළමා පිටි හැඩ කළ අපි කවුරුන්ද කියා හඳුනා ගැනීමට. මම කොළඹ දර්ස්ටන් විද්‍යාලේ සියත් ලක්නුල. මම කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලේ නත්තාරි අයිලපෙරම. මම වලාගඩි සාන්ත පවුල බාලිකාහමා විද්‍යාලේ සජානසිවාපරත්. මම විදුර විදුහලේ කසිනි නර්මදා කුරුළුගම. මම වරාගොඩ සාන්ත පාවලු බාලිකා මහා විද්‍යාලයේ සජානී සිවාපර. ඒ සමකින් මම ගම්පරත්නාවලේ බාලිකා විද්‍යාලයේ දැහැමි ප්‍රාර්ථනා පෙරත්න. අද පදාදාලමා පිටේ නිෂ්පාතනය කළේ ඉඳුනිල් ජයවර්ධන මාමා. අද අපි ගිහින් එන්නම් ඔබ සියලු දෙනාටම ආයුබෝවන් අපි යාලුයි තරහ වෙලා ඉන්න දන්නේ නෑ එහෙම ඉන්න බෑ තරහ වෙලා ඉන්න දන්නේ එහෙම ඉන්න බෑ මොහොතක් තරහ වුණත් අපි ආයෙත් යාළුවෝ මොහොතක් තරහ වුණත් අපි ආයෙත් යාළුවෝ හැමදාමත් අපි යාළුයි